එතකොට පංචෝරම්භාගීය සංයෝජන පිළිබඳව දන්නවද කියලා මේ තමයි බුදුරජාණන් වහන්සේ වික්ෂණ වහන්සේලාගෙන් මේ වෙලාවේ ප්‍රශ්න කරන්නේ. ඉතින් සංයෝජන ධර්ම අපි හඳුනගෙන තියෙනවානේ. ඊට පස්සේ මෙහෙම ප්‍රශ්නේ විමසුවාම එවං උත්තේ ආයස්මා මාළුන්කි පුත්තෝ භගවන්තං හේතුද වෝච. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රශ්නේ අහුවාම මාළුන්ගේ පුත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට කියනවා අහංකෝ බන්තේ ධාරේමි භගවතා දේශිතානි පංචෝරම්භාගියානි සංයෝජනයි. මම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු පංච ඕරම්භාගීය සංයෝජන ධර්ම මම දරනවා කියලා පිළිතුරු දුන්නා. ඒ වෙලාවේදී මේ මොනවාද මේ පංචෝරම්භාගීය සංයෝජන කියලා උන්වහන්සේ පැහැදිලි කරනවා සක්කාය දිට්ඨින්කෝ අහම්බන්තේ භගවතා ඕරම්භාගියන් සංයෝජනං දේශිතං ධාරේන සක්කාය දිට්ඨිය කියන එක පංච ඕරම්භාගිය සංයෝජනයන්ගෙන් එකක් කියලා මම දරනවා ඒ වගේම විචිකිච්ඡාව මේ සීලබ්බත පරාමාසය ඒ වගේම කාමරාගය ඒ වගේම පටිඝ මේ සංයෝජන ධර්මයන් පංච ඕරම්භාගීය සංයෝජන ලෙස මම දරනවා කියලා හවසේ මේ දක්වනවා පංචෝරම් භාගයේ සංයෝජනයි කියලා. එතකොට කාමරාග කියන එක වෙනුවට අපිට මේ සූත්‍රයේ දකින්න පුළුවන් කාමච්ඡන්ද කියන වචනය. කාමච්ඡන්දං කෝ අහම්බන්තේ භගවතා ඕරම් භාගයේ සංයෝජනං දේශිතං ධාරා ධාරාමි ධාරේමි. ව්‍යාපාදං කෝ අහම්බන්තේ භගවතා ඕරම් භාගයන් සංයෝජනං දේශිතං ධාරේමි. ව්‍යාපාදේ කියන එක පටිඝ කියන සංයෝජනය වෙනුවට ව්‍යාපාදේ කියන එක තමයි අපිට මේ සූත්‍රය තුළ දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒක කාමච්ඡන්දය ව්‍යාපාදේ කියලා කියන්නේ කාමරාග පටිඝ කියන දෙකම තමයි. නේ පටිඝ කියලා කියන්නේ මොකද්ද? ගැටීම කියන එකනේ. ගැටීම් සහගත ස්වභාවයේ හිතේ පවතින ගැටෙන බව කියන එක. ඒ වගේම කාම රාග කියනකොට කාමයෙන් ඇලීම තමයි කාම ඡන්දය කියලා කියන්නේ කාමයේ පිළිබඳව ඇති කැමැත්තමයි. එතකොට ඒවා ව්‍යංජන වශයෙන් නානත්වයක් ගත්තට ඒ කියන්නේ අකුරු විදිහට වෙනස් වුණාට අර්ථ වශයෙන් ගත්තොත් එහෙම අර්ථ වශයෙන් එකම අර්ථයක තමයි කාමච්ඡන්ද කාමරාග මේ මේ කාමනන්දි කාමස්නේහ මේවා අපිට දකින්න පුළුවන්කම තියෙන අර්ථ වශයෙන් එකම අර්ථයක යෙදෙනවා ඒකේ නානත්වයක් නැහැ එකම විදිහට තමයි භාවිත වෙනවා දකින්න පුළුවන්කම තියෙන්නේ එහි තියෙන ස්වභාව ලක්ෂණ අනුව තමයි එකම ධර්මය එක එක විදිහට මේ නම් කරන්නේ. කාම ගතිය නිසා කාම කාමයේ පිළිබඳව තියෙන කැමැත්ත නිසා අපි ඒකට කාම ඡන්ද කියනවා. එහිම හිත läග සිටිනා බව නිසා රංජනය කරන බව නිසා අපි ඒකට කාම රාග කියලා කියනවා. එහිම සතුටට පත්වන බව නිසා කාම නන්දි කියලා කියනවා. ඒ වගේම එහි ඇලීම ස්වභාව කරගත්ත නිසා කාම ස්නේහ කියනවා. හැබැයි මේ එකම ධර්මය ඒකේ विद्यमान ස්වභාව නිසා ඒකේ विद्यमान ලක්ෂණ නිසා මේක එක නම් වලින් නම් කිරීම විතරයි මෙතනදී දකින්න පුළුවන්කම තියෙන්නේ. පටිඝය සහ ව්‍යාපාදයක් එහෙම තමයි. පටිඝය කියලා කියන ධර්මයේම තමයි ගැටීම් සහගත බවම තමයි ව්‍යාපාදේ කියන එකෙන් භාවිත වෙන්නේ. හැබැයි පටිඝ කිව්වහම සමහර තැනකදී පටිඝය කියන එක ව්‍යාපාදයේහි තියෙන මූල අවස්ථාව විදිහට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ ගැටීම් සහිත මනසනේ. ඒක ගැටීම් ගැටීම කිව්වහම ව්‍යාපාදේ කියන්නේ තරහව කියන එක. තරහට මූලික හේතුව බවට පත් වෙන්නේ මොකද්ද? පටිඝය කියන එක. පටිඝ නිමිත්තම් වික්කවේ අයෝනිසෝ මනසිකරෝතෝ අනුප්පන්නාචේව ව්‍යාපාදෝ උප්පච්චති උප්පන්නාචේව ව්‍යාපාදෝ බිහියෝ භාවය වේපුල්ලාය සංවත්තති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පටිග නිමිත්ත අයෝනිසෝ මනසිකාරය කිරීම තුළ තමයි ව්‍යාපාදේ නූපන් ව්‍යාපාදේ උපදින්නේ උපන් ව්‍යාපාදේ වැඩිවීමට පත්වන්නේ එහෙනම් පටිග නිමිත්ත කියන එක ඒ වගේ තැන්වලදී අපිට හඳුනගන්න පුළුවන් ව්‍යාපාදේහි තියෙන ප්‍රාථමික අවස්ථාව තමයි පටිග නිමිත්ත ගැටීම් සහිත මනස නුනුවණින් මෙනෙහි කිරීම හින්දා වැරදි විදිහට මෙනෙහි කරන හින්දා තමයි ඒක ව්‍යාපාදේ දක්වා වර්ධනය වෙන්නේ කියලා. කෙසේ වෙතත් මෙතනදී සංයෝජන ධර්ම පිළිබඳව හඳුන්වනකොට පටිඝ සංයෝජනය සහ ව්‍යාපාද සංයෝජනය කියන එක එකම අර්ථයකින් තමයි පාවිච්චි වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට මම සංයෝජන දරනවයි කියලා මේ පිළිතුරු ලබා දුන්න මාළුන්ගේ පුත්ත ආමුදුරු. මේ විදිහට පිළිතුරු දුන්නාම බුදුරජාණන් වහන්සේ කස්සකෝ නාම තම් මාළුන්ගේ පුත්ත මයා එවම් පංචවරම් භාග්‍යානි සංයෝජනානි දේශනානි ධාරේසි. මාළුන්ගේ පුත්ත මම මේ කාටද මේ විදිහට පංචවරම් භාගීය සංයෝජන ධර්ම දේශනා කළා කියලා ඔබ දන්නේ. නනුමාලොන්කේ පුත්ත අඤ්ඤතිත්‍ය අඤ්ඤතිත්‍යා පරිබ්බාජකා එමිනා තරුණෝපේන උපාරම්භේන උපාරම්භිසanti දහරස්සෙහි මාළුන්කේ පුත්ත කුමාරස්ස මන්දස්ස උත්තානසීයකස්ස සක්කායෝතිපි නහෝති කුතෝ පනස්ස උප්පජ්ජති සක්කාය දිට්ටි ඊට පස්සේ මේ භාග්‍යතුන් වහන්සේ මාළුන්කේ පුත්ත හාමුදුරන්ට පොඩි දෝෂාරෝපණ දෝෂාරෝපණයක් කරනවා. එහෙම නැතිනම් භාග්‍යතුන් වහන්සේ අහනවා කාටද මහණුන්ගේ පුත්ත මම ඔය විදිහට පංචෝරම් භාගීය සංයෝජන දේශනා කළා කියලා ඔබ දන්නේ කාට දේශනා කළා කියලා කාට කියපු එකක්ද ඔය අහලා කියන්නේ. කොටිම සරල භාෂාවෙන් කිව්වොත් එහෙම කාට මම දේශනා කරපු එකක්ද ඔය විදිහට අහලා ඔය කියන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ මහණුන්ගේ පුත්තාන්දරණින් ඇහුවා. ඊට පස්සේ ওই විදිහට ඕක කිව්වහම අඤ්ඤ සිත්ත්‍ය පරිබ්‍රාජකයෝ අනිත් අනිත් පරිබ්‍රාජකයෝ අනිත් අනිත් මිනිස්සු අහන එකක් නැද්ද තරුණ මේ තරුණෝපමේන තරුණ උපමාවෙන් මගෙන් මේ පිළිබඳව මේ ප්‍රශ්න අහන එකක් නැද්ද නැතිනම් මේක මේ ගැන දොස් කියන එකක් නැද්ද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා ඊට පස්සේ මොකද්ද මේ තරුණ උපමාව කියලා දක්වන්නේ <clears throat> දහරස්සෙහි මාළුන්ගේ පුත්ත කුමාරස්ස මන්දස්ස උත්තාන සේයකස්ස දහර උනේ තාමත් කුඩා ඒ වගේම මාළුන්ගේ පුත් කුමාරස්ස යම්කිසි කුමාරයෙකුගේ උත්තාන සෙය්‍ය කස්ස උත්තාන සෙය්‍ය කියලා කියන්නේ මේ ඒට මේට හැරෙන්න බෑ උඩුබැලි අතට නිදාගෙන ඉන්න උත්තාන කියන උඩ පැත්ත කියන එකනේ හැරෙන්න පෙරලෙන්න බෑ උඩුබැලි අතට නිදාගෙන ඉන්න පුංචි ළමයෙකුගේ සක්කායෝත්තිපි නැහොති ඔහුට මොකද්ද මේ මේ සක්කාය කියලා තියෙන්නේ එයාට සක්කාය කියලා එකක් ඇත්තේ නෑ සක්කායත සක්කායෝති පිනහෝති. කුතෝ 50 uppajjissati සක්කාය දිට්ඨි. සක්කාය දිට්ඨියක් කියන එකක් කොහෙන්ද එතන උපදින්නේ කියලා මේ අහනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනුසේතිත්වේ වස්ස සක්කාය දිඨානුසය. ඔහුට සක්කාය දිට්ඨියේ අනුසය පමණක් අනුසය වෙනවා කියලා දේශනා කරනවා. දැන් අපිට සූත්‍රයේ විදිහට ගත්තාම අපිට දැන් මාළුන්ති පුත්තහඳුරු කියපු කාරණාවේ වරදක් පේන්නේ නැන්නේ. අනන්ත පුත්තහඳුරු පංචෝරම් භාගීය සංයෝජන මොනවද කියලා අහුවාම අපිත් පංචෝරම් භාගීය සංයෝජන හැටියට පිළිතුරු දෙන්නේ මොකක් කියලාද? පංචෝරම් භාගීය සංයෝජන කියන්නේ කිව්වහම අපිත් පිළිතුරු දෙන්නේ සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය, කාමරාගය, පටිඝය. එහෙම නැතිනම් මේ සූත්‍රයේ තියෙන වචන වලින් කෝ කාමච්ඡන්දේ සහ ව්‍යාපාදේ කියන මේවා තමයි පංචෝරම් භාගීය සංයෝජන කියලා අපි පිළිතුරු දෙනවා. හැබැයි මේ පිළිතුර භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේදී ඒකට හරියාකාරවම පිළිතුරු ලබා දීම විදිහට බාරගත්තේ නැහැ. මාළුන්ගේ පුත්හාඳුරු කියපු පිළිතුර. ඒකට හේතුව හැටියට දක්වනවා මාළුන්ගේ පුත්ත හාමුදුරුවෝ ඒ වෙලාවේ හිටපු දෘෂ්ටිය නිසා. ඒ වෙලාවේ උන්වහන්සේ හිටපු මතය නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේකට යම් ගරහා කිරීමකට අපවාදයකට ලක් කරන්නේ මේක. ඒ විදිහටම පිළිගන්නේ නැත්තේ උන්වහන්සේගේ හිතේ පැවතුණු දෘෂ්ටිය සිඳින්න අවශ්‍ය නිසා. මොකද උන්වහන්සේ හිතපු දෘෂ්ටිය මේ ධර්මය මෙලෙසකටම යෙදෙනවා. වෙනස් විදිහකට යෙදෙන්නේ නෑ සංයෝජන සංයෝජන පරිදිම යෙදෙනවා. ඒක වෙනස් විදිහකට යෙදෙන්නේ නෑ කියන දැක්ම තුළ තමයි හිතේ උන්වහන්සේ. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය කියන එක සක්කාය දිට්ඨිය විදිහටම තමයි හැම තැනකදීම ඇසුරු වෙන්නේ. ඒක ditthිය සක්කාය ditthිය කියන එක ඒක නැතුව වෙනස් ආකාරයන්ගෙන් ඇසුරු වීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා මේ විදිහට මේ උන්වහන්සේ දරාගෙන හිටියා. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ තත්වය වෙනස් කරන්නට අවශ්‍ය නිසා ඒ කරුණ පැහැදිලි කරන්නට අවශ්‍ය නිසා සහභාගීතුන් වහන්සේගේ දේශනාව එලෙස පවත්වා ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ මාළුන්ගේ පුත්ත හාමුදුරන්ගේ වචනය ඒ වෙලාවේදී පිළිගත්තේ නෑ. නමුත් මාළුන්ගේ පුත්හාමුදුර ලබා දුන්න පිළිතුරෙහි තියෙන ගැටලුවක් නිසා නෙමෙයි. උන්වහන්සේ ඒ පිළිතුර ලබා දීම සඳහා දරාගත්ත දෘෂ්ටියෙහි තියෙන වර්ධනයයි බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී මේ මේක පිළිනොගත්තේ. එහෙම නැත්නම් පංචෝරම් භාගීය සංයෝජන කියලා කියන්නේ වෙනේව නෙමෙයි. මේ ටිකම තමයි ඊට වඩා වෙන පංචෝරම් භාගීය සංයෝජන නැහැ. හැබැයි ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ දැක්කම මාළුන්ගේ පුත්තහමඳුරු ඉන්න දෘෂ්ටිය මේක මේවයි පංචෝරම් භාගීය සංයෝජන කියලා. මේ කියපු දෘෂ්ටිය ඒක බෙදා දැක්ුවේ නෑ කියන තැනින් තමයි උන්වහන්සේට ඒ විදිහට කියලා මේ උපමාව දක්වන්නේ. කියන්නේ උඩුබැලි අතට නිදාගෙන ඉන්න ඉතාමත් කුඩා දරුවෙකුට මේ සක්කාය කියලා හඳුනා ගැනීමක් නෑ. මේක රූපය, මේ වේදනාවය, මේ සංඥාවය, මේ සංකාරය, මේ විඥානය කියලා එහෙම හඳුනා ගැනීමක් නෑ යාට. ඒකට ඒකේ ස්වභාව ස්වરૂප පිළිබඳවත් එයා දන්නේ නැහැ. ඉතින් සක්කාය කියන එක පිළිබඳවත් දන්නේ නැතුව කොහෙන්ද එයාට තියෙන්නේ මේ සක්කාය දිට්ඨිය කියලා එකක්. ඒ පිළිබඳව තියෙන දිට්ඨියක් කොහෙන්ද එයාට තියෙන්නේ? එයාට ඒක සක්කාය දිට්ඨිය එතන නැහැ. ඒ නිසා මොකද්ද තියෙන්නේ? සක්කාය අනුසේතිත්වේ වස්ස සක්කාය දිට්ඨානුසය. හැබැයි සක්කාය දිට්ඨිය නැමැති අනුසේ ධර්මයේ එතනදී ඔහුට අනුසය වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට අර කුඩා දරුවට සක්කාය පිළිබඳව හැඟීමක් නැති වුණාට සක්කාය දිට්ඨිය කියන එකෙහි යෙදීම නැති වුණාට එයාට සක්කාය දිට්ඨිය අනුසය වෙනවා. මෙන්න මේ අනුසය වීම කියන එක පිළිබඳව තමයි මාළුම් කිපුත්හාමුදුරන්ට තිබුණ ප්‍රශ්නය. උන්වහන්සේ අනුසය වශයෙන් මෙහි මේ ඕරම් භාගයේ සංයෝජනයන්හි යෙදීම කියන එක තේරුම් අරගෙන හිටියේ නැහැ. අනුසය වශයෙන් යෙදෙනවා කියලා කිව්වේ මොකද්ද? අනුසය වශයෙන් යෙදෙනවා කියලා කිව්වේ ඊටාම සියුම්ව ප්‍රකටව නොපෙනෙන පරිදි නිදිගත් අප්‍රහීන භාව වශයෙන් පවතිනවා කියන එක. ඒ කියන්නේ ඒක උපදින වෙලාවේ සිතේ එක නැහැ. හැබැයි ඒ සිතේ ඒ ධර්මය සක්කාය දිට්ඨි කියන දිට්ඨිය නැති වුණාට ඒ දිට්ඨිය ඇති කරගන්න පුළුවන් බව ඒ හිතේ නැති වෙලා නැහැ. ඒක අප්‍රහීන වශයෙන් තියෙනවා. යා දිට්ඨිය ඉදිරියේදී ඒක සකස් කරගන්නවා. තාම ඒක ඒ සඳහා පෝෂණය වෙලා නැති එක විතරයි. නිසා අනුශය කියලා කියන්නේ හැම වෙලාවකදීම නිදිගත් මට්ටමේ කෙලෙසයක්. ඒක ප්‍රකටව පේන්නේ නැහැ. ඒක වැඩ කරනවා පේන්නේ ඒක අප්‍රහීනව තියෙනවා. ඒ මනස තුළ ඒකට තියෙන හේතු සිඳලා නැති නිසා ඒක දුරු නොවි පවතිනවා කියන බව නිසා තමයි ඒක අනුශය වශයෙන් පවතිනවා කියලා කියන්නේ. සක්කාය කියලා කියන්නේ මොකද්ද? සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට තමයි සක්කාය කියලා කියන්නේ නේද? චූල වේදල්ල සූත්‍රයේදී අපිට හම්බෙනවා මේ විසාක උපාසකතුමා සහ ධම්මදින්නා තෙරණින් වහන්සේ අතර ඇතිවන සාකච්ඡාවේදී සක්කාය සක්කාය කියන්නේ මොකද්ද? කොතකින්ද සක්කාය කියලා අහනකොට ධම්මදින්නා තෙරණින් වහන්සේ පිළිතුරු ලබා දෙනවා. මේ මේ සක්කාය පහක් තියෙනවා. මේ පංච උපාදානස්කන්ධයට තමයි සක්කාය කියලා කියන්නේ. මොකද්ද සක්කාය කියලා කියන්නේ? සකාය නැතිනම් සකාය කියන එක තමයි සක්කාය කියලා කියන්නේ. සකාය. ඒ කියන්නේ සකාය කියලා කියන්නේ සකාය කියන එක මේ තමාට අයත් විදිහට ගැනෙන. එහෙම නැතිනම් තමායයි ගැනෙන, තමායයි සංග්‍රහයට යන සකාය. ඒ සමූහය තමයි අපි සක්කාය කියලා කතා කරන්නේ. ඒ කියන්නේ දැන් ස්කන්ධ කියලා කියනවනේ අපිනේ. ඇයි ස්කන්ධ කියන්නේ? මොන අර්ථයෙන්ද ස්කන්ධ කියන්නේ? රාසත්තෝ කන්දත්තෝ පුඤ්ජත්තෝ කන්දත්තෝ විදිහටනේ අපිට හම්බෙන්නේ නේ. රාශී අර්ථයෙන්, පුඤ්ජාර්ථයෙන්, මේ සමෝහාර්ථයෙන් තමයි අපිට ස්කන්ධ කියන වචනය යෙදෙන්නේ ගොඩක්. එතකොට දැන් එක මොහොතකදී පවතින එකක් වුණාට අපිට ගොඩක්නේ හම්බෙන්නේ. හැම වෙලාවකදීම අපිට දේවල් ප්‍රකට වෙන්නේ ඝණයක් තුල. අපිට හැම මොහොතකදීම දේවල් ප්‍රකට වෙන්නේ ඝණයක් තුල, සමූහයක් තුල. වේදනාව කියන එක අපිට විඳීම තනියම එක ක්ෂණයක එක මොහොතක එක හිතක තියෙන විඳීම කියන එක පමණක් ප්‍රකට වෙන්නේ නැහැ. අපිට ප්‍රකට වෙන්නේ සිත් ගණනාවක තියෙන විඳීම් ගොඩක් තමයි අපිට වේදනාව හැටියට දැනෙන්නේ. රූප කියන ඒවා ගොඩක් තමයි අපිට තනි රූපයක් හැටියට අපිට දැනෙන්නේ. නිසා රූප කියලා කියනකොට මෙතනදී එකයි ස්කන්ධ කියලා පාවිච්චි කරනවා. රූපස්කන්ධ කියලා පාවිච්චි කරනවා. සමෝහාර්ථයේදී. ඒ වගේම තමයි සකාය කියන තැනදී සකාය තමයි ගත්ත සමෝහයක් තියෙනවා. කාය කියලා කියන්නේ කාය කියලා කියන්නේ සමෝහාර්ථය. එතකොට කාය කියන්නේ මේ මේ චාතුම් මහා භූතික කබලින්කාර ආහාර කයට පමණක් නෙමෙයි කාය කියලා ව්‍යවහාරය කරන්නේ. එතකොට මේ ව්‍යවහාරය මොකද්ද තියෙන්නේ? කාය කියලා කියනකොට කාය කියන තැනදී සමෝහාර්ථයෙන් තමයි ඒ කාය කියන වචනේ පාවිච්චි වෙන්නේ. ඒ කියන්නේ ආයෝ කායෝ කියලා කියනවා. ඒ සමෝහයන්ගේ රැස්වීම එකතුව කියන එක තමයි කාය කියලා පාවිච්චි කරන්නේ. කුච්චිතානාං ආයෝ කායෝ. කුච්චිත වුණ ධර්ම පිළිකුල් කටයුතු ධර්ම සමූහයක එකතුව තමයි මේ කය කියලා අපි මේ මේ කතා කරන මේ රූපය කියලා අපි කතා කරන්නේ. ඒකයි මේකට කය කියලා කියන්නේ. කුච්චිතානං ආයෝ කායෝ කියන්නේ. ඒ වගේම වේදනාවන් සමූහයක් කියන එක වේදනාවගේ සමූහයක පැවැත්ම කියන එක වේදනා කාය කියලා කියනවා. වේදනා නම් මේ ආයෝ එතකොට කාය කියන්න පුළුවන් වේදනා කායෝ කියලා එකට අපි කියනවා. වේදනා නම් සමූහෝ. වේදනාවන්ගේ සමූහයක් කියන එක තමයි වේදනා කාය කියලා කියන්නේ. ඒ වගේම සංඥා සමූහයක් කියන එකට. එතකොට ඒ විදිහට අපිට ඒ ඒ ධර්මයන්ගේ සමෝහාර්ථය තමයි කාය කියන වචනේ තුල හම්බෙන්නේ. ඒකට සකාය කියලා කියන්නේ මොකද්ද? සකාය කියලා කියන්නේ මෙතන තමායයි ගත්ත අර්ථයෙන් තමයි සකාය නැතිනම් සකාය කියලා හඳුනන්නේ. සක්කාය කියලා හැදෙන්නේ විදිහට. ඒකට සක්කාය කියලා කියන්නේ අපි කලින් කතා කළා වගේම වස්තු මට්ටමේ තියෙන දෙයක්. ඒ මත තමයි දික්ටි කියන එක ගොඩනගා ගන්නේ. ඉතින් මේ සමෝහ බවවත් තේරුම් ගන්න බැරි සමෝහ වශයෙන් පැමිණෙනවා කියන එකවත් නොදන්නා කෙනෙකුට කොහොමද සක්කාය කියන එක දිට්ඨියක් වශයෙන් පවතින්නේ. ඒක දිට්ඨියක් වශයෙන් පවතින්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා අර කුඩා දරුවට කොයි වෙලාවකදීවත් ඒක දිට්ඨි වශයෙන් ඇසුරු වෙනවා කියන එක යෙදෙන්නේ නෑ. මොකද සක්කාය කියන එකවත් නැතිකොට ඒක දිට්ඨි වශයෙන් යෙදෙන්නේ කොහොමද? හැබැයි එයාට ඒක ඇති කරගන්න තියෙන අනුසය කියන එක ඒක සිඳිලා නෑ. අනුසය මට්ටමින් මේ ධර්මයේහි පැවැත්ම අපිට එතන හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. අනුසය මට්ටමින් යෙදෙනේදීම අනුසය මට්ටමින් පවතින පැවැත්ම කියන එක අපිට එතනදී දකින්නට පුළුවන්. ඒ කියන්නේ අප්‍රහීන භාව වශයෙන් එතන තියෙන එක පිළිබඳවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ පංච උපාදානස්කන්ධ ධර්මයේ පිළිබඳවම දැන් ඒ කියන්නේ පොඩි දරුවට පංච උපාදානස්කන්ධය උපදින්නේ නැහැ කියලා නෙමෙයි මේ කිව්වේ. සක්කාය කියන එක දැනගැනීමක් නැති වුණාට දික්ටි වශයෙන් ඇසුරු වෙන්න දැනගැනීමක් නැහැ කියන එකයි මේකෙදි කිව්වේ. ඒ කියන්නේ දැන් දික්ටි වශයෙන් හැසිරෙන්නේ දෙයක් අපි ඒ පිළිබඳව දැනගත්තාමනේ. පොඩි දරුවෙකුගේ මනස ඇතුලේ එයා තාම ගොඩාක් ක්‍රැෂ් කරගෙන නැති නිසා එයා ඇති කරගන්න දික්ටි වශයෙන් පරාමර්ශණය කරගන්න මට්ටම අඩුයි. ඒ නිසා එයා කර්මපත ආදී දේවල් සකස් කරන මට්ටමකට එයාගේ මනස මොහු කරලා නැත්තේ නිසා තමයි. ඒකෙන් කියන්නේ පොඩි ළමයාගේ මනස ප්‍රභාස්වරයි. ඒකේ කෙලෙස් කිසිවක් නැහැ කියන එක එහෙම නෙමෙයි. පොඩි දරුවාගේ මනස තුල තාම තියෙන්නේ ආයතන මොහුකුරා ගිහිල්ලා නැති නිසා එයාට තාම අරමුණු අතින් පෝෂණය වෙලා ශක්තිමත් වෙලා ඒ පැත්තෙන් ගිහිල්ලා නැහැ. නමුත් ඒ අරමුණු රැස් කරගන්නකම තාම නැති වෙලා නැහැ. නිසා අනුසය මට්ටමින් එයාට මේ කෙලෙස් අනුසය වීම සිද්ධ වෙනවා. දික්ඨානුසය අනුසය වෙනවා. පේන අරමුණු වල දික්ටි මට්ටමින් පරාමර්ශණය වීම ආරම්භ වෙලා නැහැ. හැබැයි දික්තිය කියන දේ අනුසේ වශයෙන් අනුසේ වීම ඒ තැන්වලදී සිද්ධ වෙනවා. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ. දහරසේ මාළුන්ගේ පුත්ත කුමාරස්ස මන්දස්ස උත්තාන සීයකස්ස ධම්මාතිපි නොහොති කුතෝ පනස් උප්පජ්ජති ධම්මේසු විචිකිච්ඡා. එතකොට මාළුන්ගේ පුත්ත මේ අර පුංචි දරුවට උඩුබැලි අතර නෙදාගෙන ඉන්න දරුවට මේ ධර්මයන්නේ කියලා එහෙම හැඟීමක් ඇත්තේ නැහැ. එතකොට එහෙම ධර්මයේ කියලා හැඟීමක් නැති කල්හි ධර්මයේ පිළිබඳව කොහෙද විචිකිච්ඡාවක් තියෙනවා. එහෙම ධර්මයේ පිළිබඳව සැකයක් තියෙන්නේ කොහොමද? පූර්වාන්ත අපරාන්ත ආදී මේ දේවල් පිළිබඳව එයාට කොහෙන්ද සැකයක් තියෙන්නේ? එයාට එහෙම දේවල් පිළිබඳවත් හැඟීමක් නැත්නම් ඒක තිබ්බද නැද්ද? ඉන්නවද නැද්ද? එහෙම කොහොමද එයාට සැකයක්වත් උපදින්නේ? සැකයක් උපදින්න හේතු එයාට ඇත්තේ නැහැ. එතකොට ඒ නිසා කියනවා අනුසේතිත්වේ වස්ස විචිකිච්ඡානුසයෝ. එයාට විචිකිච්ඡාව අනුසයක් විදිහට අනුසය වෙනවා ඒ උනාට. විචිකිච්ඡාව උපදින්න පුළුවන් හේතුව එයාට නැති වෙලා නැහැ. ඒ ස්කන්ධ පාදානස්කන්ධය හටගෙන නිරුද්ධ වෙනවා, හටගෙන නිරුද්ධ වෙනවා කියන තැනකදී ඒ විදිහට පෝෂණය කරගන්න පුද්ගල බව දියුණු වෙනකොට තමයි එයාට උපදින්නේ මම කොහොමද හිටියේ? නැතිනම් අනාගතේට මම මොකක් වෙයිද? අනාගතේට උපදීද? නැද්ද? අතීතේ මම හිටියද? නැද්ද? ඒ විදිහට එන්නේ මේ වර්තමානයේ තුල මම කියන පුද්ගල බව උපදින්න නිසා තාම එයාට මෙතන පෝෂණය වෙලා නැති නිසා හැම දෙයක් එයාට අතීතේ මම හසරේ ඉඳලා හිටියද නැද්ද අනාගතේට මම ඉඳීද නැද්ද එහෙම නැතිනම් මේ පැවැත්ම තියනවද නැද්ද කියන එක පිළිබඳව එහෙම එයාට ඒ පිළිබඳව හැඟීමක් ඇත්තේ නැහැ. බඳු ධර්මයන් පිළිබඳව එයා දන්නේ නැහැ. ඒ නිසා ධර්මයේ පිළිබඳව හැඟීමක් නැතිකොට කොහෙද යාට විචිකිච්ඡාවක් තියෙන්නේ කියලා අර හැබැයි අනුශේති. ඒක අනුශේ වෙනවා යාට. ඒ වගේම දහරස්සෙහි මාළුන්ක්‍ය පුත්ත කුමාරස්ස මන්දස්ස උත්තාන සීයකස්ස සීලාතිපි නොහොති. අර උඩුබැලි අතට නිදාගෙන ඉන්න පුංචි දරුවට මේක සීලයයි කියලා එයාට ඇති සීලයක් ඇත්තේ නැහැ. එතකොට සීලයක් නැති වුණාට කුතෝ 50 uppajjissati සීලේසු සීලබ්බත පරාමාසෝ එහෙනම් කොහොමද සීලයන් පිළිබඳව සීලබ්බත පරාමාසයක් යාට උපදී අර කුඩා දරුවට සීලබ්බත පරාමාසයක් ඇත්තේ නැහැ එතකොට සීලබ්බත පරාමාසයක් නැතිනම් අනුසේතිත්වේ වස්ස සීලබ්බත පරාමානුසය පරාමාසා පරාමාසානුසය අනුස අනුසය වෙනවා මොනවාද සීලබ්බත පරාමාන පරාමාසානුසය සීලබ්බත පරාමාස අනුශය කියන එක අනුශය වශයෙන් යාට යදෙනවා. ඒක ඇත්තේ නෑ. හැබැයි ඒක ප්‍රහීන කරලා නෑ අප්‍රහීන බව එයාට තියෙනවා. ඒ නිසා ඒක අනාගතයට උපදින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම දහරස්සේ මාළුන්ගේ පුත්‍ර කුමාරස්ස මන්දස්ස උත්තානසේකස්ස කාමාර්ථි පිනහෝති කුතෝ පනසුප්පජ්ජති කාමේසු කාමච්ඡන්දෝ මේ පුංචි දරුවට කාමයේ පිළිබඳව කොහෙන්ද එයාට උපදින්නේ එහෙම එයාට එකක් ඇත්තේ නැහැ. එතකොට එයාට එහෙම කාමයේ කියලා උපදින එකක් ඇත්තේ නැහැ. එහෙනම් කොහොමද එයාට කාමච්ඡන්දයක් තියෙන්නේ? ඒ වගේම තමයි එයාට ව්‍යාපාදයක් කොහෙද තියෙන්නේ? එයාට ව්‍යාපාදය මේ කියන දේත් කාමච්ඡන්දේ කියන දේත් අනුශය හැටියට අනුශය වෙනවා මිසක කියලා බුදුරජාණන් වහන්සේ මේ විදිහට ඒක දේශනා කරනවා මෙන්න මේ විදිහට දහර උපමාවෙන් නැත්නම් තරුණෝපමාවෙන් මට උපවාද කරනවා එහෙම කිව්වොත් එහෙම මේ මෙන්න මේ ටිකයි කියන එක. ඇයි මේ? අර පංච ඕරම් භාගීය සංයෝජන කියන්නේ මෙන්න මේ සංයෝජන ටිකයි. මේ සංයෝජන ටිකෙන් බැඳුනා වූ සත්වයා තමයි සසරේ කාම භවයේහි උත්පත්තිය ප්‍රතිසන්දිය සඳහා පැමිණෙන්නේ. මේ සංයෝජන ටික නැත්තම් කාම භූමියේහි ප්‍රතිසන්දිය සඳහා පැමිණීමක් නැවත වෙන්නේ නැහැ කියලා යම්කිසි කෙනෙක් එපමණකින් පමණක් අර්ථය කතා කළොත් එහෙම අර පුංචි දරුවට ඔය පහම නැහැ. අර පුංචි දරුවට ඔය සංයෝජන පහම නැහැ. එහෙනම් ඒ දරුවා පංචෝරම් භාගීය සංයෝජන ටික දුරු කරගත්ත අනාගාමී ඵලයේහි පිහිටි කෙනෙක් වෙන්න බෑනේ. ඒ පුංචි දරුවා මේ පහම එතන යෙදෙන්නේ නැහැ. මේ පහම නැත්තම් ඒ දරුවා එහෙනම් පංචෝරම් භාගීය සංයෝජන දුරු කරගත්ත අනාගාමී ඵලයේහි පිහිටි කෙනෙක් වෙන්න ඕනේ. ඒ මට්ටමින් මැරුණොත් එහෙම අනාගාමී ආර්යයන් වහන්සේ නමක් ඇටියට එන සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ උපදින්න ඕනේ. ඒ නිසා තමයි මේ තරුණ උපමාවෙන් නැතිනම් මේ දහර කුමාර උපමාවෙන් උපාරම්භණය කරන්නට පුළුවන් කියලා දේශනා කළේ ඒක නිසා. මේ ටිකයි පංචෝරම් භාගීය සංයෝජන. එහෙනම් අර පොඩි දරුවට මේ ඕරම් භාගීය සංයෝජන නැහැ. ඒ ටික නැත්තම් එයාට එහෙනම් මේ එයා මෙබඳු මට්ටමක පිරිසුදු සිතත් එක් වෙන්න පුළුවන් නේද කියන ඒක කවුරු හරි කිව්වොත් ඒක නෑ කියන්න පුළුවන් කමක් ආයේ හම්බෙන්නේ නෑ ඒකයි එහෙම උපවාද කරන්න පුළුවන් කියන එක බුදුරජාණන් වහන්සේ එතනදී පැහැදිලි කළේ ඊට පස්සේ ඒවං උත්තේ ආයස්මා ආනන්දෝ භගවන්තං ඊතදෝච එහෙම දේශනා කළාම ආනන්ද තෙරුණ වහන්සේ භාග්‍යතුන් වහන්සේට කියනවා ඒතස්ස භගවා කාලෝ ඒතස්ස සුගත කාලෝ යම් භගවා පංචෝරම් භාග්‍යානි සංයෝජනානි දේශේය ස්වාමීන් වහන්සේ මේ කාලය මේ සුදුසු අවස්ථාව පංච ඕරම් භාගීය සංයෝජන මේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරන්නට කියලා ආරාධනා කරනවා. භගවතෝ සුත්තා භික්ඛු ධාරෙස්සති ධාරෙස්සාන්තිති භාග්‍යතුන් වහන්සේගෙන් අහලා භික්ෂුන් වහන්සේලා මේ දරා ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා පංච ඕරම් භාගීය සංයෝජන පිළිබඳව දේශනා කරන්නට කියලා. මෙම ආරාධනා කලාව භාග්‍යතුන් වහන්සේ තේනහානන්ද සුනාහි සාදුකම් මනසිකරෝ කියන ආනන්ද හොඳින් අහගන්න හොඳින් මෙනෙහි කරන්න කියලා මේ පංචවරම් භාගීය සංයෝජන දේශනා කරනවා ආනන්ද තෙරුණ වහන්සේ ඒකට පිළිවදන් දෙනවා ඉදානන්ද අසුතවා පුතුජ්ජනෝ අරියාණං අදස්සාවේ අරිය ධම්මා සකෝ විදෝ අරිය ධම්මේ අවිනීතෝ මේ යම් කිසි කෙනෙක් අසුතවා පුතුජ්ජනෝ මෙලව යම් කිසි කෙනෙක් දැන් දැන් ඔය ඉදානන්ද ඔය වගේ තැන්වල යෙදෙනකොට ඉද කියන શબ્දය ගත්තාම ඒක මේ ඉදානන්ද බික්ඛු වගේ තැන්වලදී කියන්නේ මොකද්ද? ඒ වගේ තැන්වලදී කියන්නේ මේ ශාසනයෙහි මහානතෙම. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා හික්මනවා වගේ තැන් ගැන කතා කරනකොට ඉද කියන શબ્දයේහි අර්ථය ගන්නෙ කොහොමද? ඒකෙදි ගන්නෙ මේ ශාසනයෙහි භික්ෂුව කියන දන. මේ ශාසනය කෙනා. කවුද ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහලා මේ පැවිද්දට ඇවිල්ලා මේ පැවිද්ද තුළ හික්මෙන භාග්‍යතුන් වහන්සේගේ ශාසනය පැවිද්ද තුළ හික්මෙන කෙනා තමයි එතකොට ඉද කියන වචනය තුළ මේ ශාසනය කියන අර්ථය තමයි එතනදී ගන්නෙ. දැන් මෙතනක් තියෙනවා ඉදානන්ද අස්වතවා පුතුජනෝ. ආනන්ද මෙහි අස්වතවත් පුතජනය. ඒ කියන්නේ මොකද්ද? එතනදී ඉද කියන සද්දෙන් කියන්නේ මොකද්ද? මේ ලෝකය කියන එක. මේ ලෝකේ කියන අර්ථය තමයි එතනදී දෙන්නේ. අතනදී ඉද කියන අර්ථය දෙන්නේ මොකද්ද? මේ ශාසනය කියන එක. මේ වගේ තැන්වල ඉඩ කියන අර්ථය දෙන්නේ මොකද්ද? මේ ලෝකේ. මේ ලෝකේ අසුතවත් ජනය. අරියාණං අදස්සාවේ අරිය ධම්මා සකෝවිදෝ. ආර්යෝ දකින්නේ අරියාණං අදස්සාවේ. එතකොට අරිය ධම්මස්ස අකෝවිදෝ ආර්ය ධර්මයේහි කෝවිද වෙන්නේ දක්ෂ වෙන්නේ නැහැ. අරිය ධම්මේ අවිනීතෝ ආර්ය ධර්මයේහි අවිනීතයි. ආර්යය දකින්නේ නැහැ. ආර්ය ධර්මයේහි දක්ෂයෙක් වෙන්නේ නැහැ. ඒක හික්මෙන්නේ නැහැ. කරුණු තුනක් තියෙනවා නේ. ඒ විදිහටම තියෙනවා සත්පුරුෂය දකින්නේ සත්පුරුෂ ධර්මය දන්නේ නැහැ. සත්පුරුෂ ධර්මයේහි හික්මෙන්නේ නැහැ. මේ විදිහට කරුණු තුනක් එතන. කරුණු හයක් තියෙනවා මෙතනදී. අස්වතවත් කියලා කියන්නේ මොකද්ද? ආර්ය දකින්නේ නැති කෙනෙක්. දකින්නේ නැහැ කියන එකෙන් අදහස් කරන්නේ ඇස් දෙකට පේන්නේ නැහැ කියන එක නෙමෙයිනේ. එයා නුවණින් දකින්නේ නැහැ කියන එක. ඇස් දෙකට දකින්නේ නැහැ. නුවණින් ආර්යව හඳුනා ගැනීම, නුවණින් ප්‍රඥා චක්ෂුෂයෙන් ආර්ය පිළිබඳව දැකීමක් තේරුම් ගැනීමක් නැහැ කියන එක. එයි නැත්තම් ඉතින් අර ජේතවනාරාමයේ හා පැත්තේ හිටපු චුන්දසූකරත් දකින්න නැතිනේ නේ. ඕකාලිකලක් දැක්කනේ නේ දේවදත්ත හාමුදුරුවෝ දැක්ක. ඕකාලිකලක් දැක්ක, සුණක්කත්තලක් දැක්ක. බුදුරජාණන් වහන්සේ පාත්‍ර සිවුරුත් අරගෙන පස්සෙන් ගියා. හැබැයි එහෙම දැක්කයි කියන එකෙන් කියන්නේ අරියානන්දස්සාවි කියලා නේ. ඒක දැකීම යනු ප්‍රඥාවෙන් නුවණින් දැකීම. ඇස් දෙකෙන් දැක්ක දැකිනවා වගේම එතනදී අදාළ වෙන කාරණාව තමයි නුවණින් ආර්ය ගුණයන් හඳුනා ගන්න බව තියෙන්නට ඕන. ඊට පස්සේ ආර්ය ගුණයන් හඳුනා ගන්නවා වගේම මේ ආර්ය ධර්මයේහි දක්ෂ වෙන්නටත් ඕන. ඒක දක්ෂ වුණත් වැඩක් නැහැ කොවිද නැත්තම්. මේ විනීත නැත්තම්. එනිසා යා දක්ෂයෙක් බවට පත් වෙනවා වගේම ආර්ය ධර්මයේහි විනීත පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕන. හික්මෙන කෙනෙක් බවට පත් වෙන්නත් ඕන. එතකොට ආර්ය මාර්ගයේ මේ ශාසනය කෙනා බවට පත් වෙන්නේ සුතවත් ආර්ය ශ්‍රාවකයා බවට පත් වෙන්නේ කවුද? ආර්යව දැකලා ඒ ධර්මයේහි කෝවිද වෙලා දක්ෂයෙක් බවට පත් වෙලා ඒකේ හික්මෙන පුද්ගලයෙක් බවට පත්වීම තුළ තමයි මේ ශාසනය සම්පූර්ණ වෙන්නේ. ආර්ය සාසත්පුරුෂ කියන වචන දෙක තමයි අදාළව. එතකොට දැන් අනාර්ය පුද්ගලයෙක් නම් මොකද්ද වෙන්නේ? අසෘතවත් ප්‍රත්‍යජනෙක්. ධර්මය අහලා සෘතවත් බවක් නැති කෙනෙක් නම් එයාගේ ওই කාරණා තුනම යෙදීමක් ඇත්තේ නැහැ. අන්න ඒ පුද්ගලයාගේ ස්වභාවය මොකද්ද? එයාගේ ස්වභාවය තමයි සක්කාය දිට්ඨි පරියුක්ඨිතේන චේතසා විහෙරති. සක්කාය දිට්ඨි පරියුක්ඨිත වුණ සිතින් වාසය කරනවා. සක්කාය දිට්ඨි පරියුක්ඨිත කියලා කියන්නේ සක්කාය දිට්ඨිය කියන එක ඒ ධර්මය අනුසය වීම කියන එක ඒකේ ඒකේ කෘත්‍යයක් නේ ක්‍රියාත්මක කරන වැඩ කරන විදිහ අනුසය කියන එක. පරිඋත්ථිත වීම කියන එක ඒ ධර්මයේහි නැහී සිටීම කියන එක. අනුසය පරිඋත්ථාන කියලා අපි කොටස් දෙකක් හඳුනගන්නවා. අපිට තව හම් වෙනවා ව්‍යතික්‍රමය කියලා. ඊළඟට අනුසය කියලා කියන්නේ අර නිදිගත් මට්ටමින් පවතිනවා කියන එක. පරිඋත්ථාන කියලා කියන්නේ මොකක්ද? නැගිටිනවා කියන එක. ඒක අවදිවත් නෙවෙයි. ඒකට දැන් අර නුග බීජයක් තියෙනවා වගේ තමයි ඒක කිසිම තැනකට සම්බන්ධයක් නැතුව නිකන් ඇහැට පේන්නේ නැති විදිහට මේකේ බීජයක් විදිහට තියෙනවා. ඒ වගේ තමයි අනුශේ මට්ටමේ පැවැත්ම කියන එක. බැලුවට පේන්නේ නැහැ එකක් තියෙනවා කියලා. හැබැයි මේක අර මුල බැසගෙන ප්‍රරෝහණය වෙන්න පටන් ගන්නවා. වැඩෙන්න පටන් ගන්නවා. දැන් පුංචි දැල්ලක් එහෙම දාගෙන එනවා. එතකොට මොකද්ද වෙන්නේ? දැන් ඒක පේනවා. අන්න ඒකට කියනවා පරිඋත්ථානය කියලා. හොඳට කදින් මුල් බැසගෙන නැගී හිටිනවා අතුපතර විහිදෙමින් මොකද්ද වෙන්නේ? වෙතික්‍රමණයන් සිද්ධ වෙනවා. එතකොට මේ අනුශය කියන මට්ටමේ පවතින බව තමයි මුලින්ම තියෙන්නේ. ඒක පේන්නේ නැහැ කොතනකදවත්. එහෙම දෙයක් තියෙනවා කියන එක. එතකොට කවුරු කාටවත් එතන කියන එක සාධාරණ නැහැ. එතන නුගගහක් තියෙනවා කියන එක සාධාරණ නැහැනේ. අර පුංචි දරුවගේ මට්ටමේ සක්කාය දිට්ඨිය තියෙනවා කියන එක සාධාරණ නැහැ. මොකද එතන එහෙම එකක් පේන්නේ නැහැ. පේන්න තු තියෙනවා කියන එක සාධාරණ නැහැනේ. එතකොට හැබැයි ඒක ඇති වෙන්න තියෙන හේතුව නැති වෙලා නැහැ. දැන් මෙතනදී බුදුරජාණන් වහන්සේ වුණ සීමා කරනවා කාටද? මේ ලෝකේ ධර්මය දන්නේ නැති සත්පුරුෂයෝ දන්නේ නැති ඒ ආර්ය ධර්මයේහි ආර්ය සත්පුරුෂ ධර්මයේහි නොහික්මුණු පුද්ගලයෙකුට එයාගේ ස්වභාවය තමයි සක්කාය දිට්ඨි පරියුක්ඨිතේන චේතසා විහෙරති සක්කාය දිට්ඨි පරියුක්ඨිත සිතින් වාසය කරනවා. ඒ කියන්නේ පරියුක්ඨාණය වෙලා දැන්. නැගී සිටලා සක්කාය දිට්ඨිය දැන් අනුසේ නෙමෙයි මේ තියෙන්නේ. අර පුංචි දරුවගේ තිබ්බේ මොකද්ද? අනුසේ. දැන් මෙයාගේ මට්ටම මොකද? පරියුට්ඨිතයි. ඒක නැගිටලා. පළවෙලා. නේ? පරියුට්ඨිතේන චේතසා විහෙරති. ඒ වගේම ඒ සක්කාය දිට්ඨි පරේතේන සක්කාය දිට්ඨිය යුක්තව එයින් මේ වැහිලා වාසය කරනවා. uppannāyata sakkāya ditthiya nissaraṇaṃ yatā bhūtaṃ nappajānāti. uppannāo sakkāya ditthiye nissarane ඒකෙන් ඉවත් වීම පිළිබඳවත් එහි ස්වභාවයේ යථාභූතන්න ප්‍රජානාති. යථාභූත ස්වභාවය පිළිබඳව එයා දන්නේ නැහැ. තස්සසා සක්කාය දිට්ඨි තාමගතා අපපටි විනීතා ඕරම් භාගියන් සංයෝජන. ඔන්න ඒක ඕරම් භාගීය සංයෝජනයක් කියලා කියන්නේ මොන මට්ටමද කියන එක බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා. තස්සසා සක්කාය දිට්ඨි තාමගතා. අන්න ඒ විදිහට සක්කාය දිට්ඨියෙන් යුක්තව වාසය කරන මනුස්සයට ඒ සක්කාය දිට්ඨිය තාමගතයි තාමගතයි කියලා කියන්නේ ස්ථාවරත්වයට පත් වෙලා බොහොම දැඩි පිහිටා සිටින මට්ටමකට පත් වෙලා තාමගත අපපටි විනීතා පටිවිනීත කළ නැහැ ආත්පස දුරු කිරීමකට ලක් කළ නැහැ දුරු නොකරන ලද්දක්ව තියෙනවා ඊට පස්සේ ඒක පිහිටා සිටලා තියෙනවා ඕරම් භාගී ඕරම් භාගියන් සංයෝජන ඕරම් භාගීය සංයෝජනයක් විදිහට පිහිටා සිටිනවා ඔන්න ඕරම් භාගීය සංයෝජනයේ පිළිබඳව කතා කරන මට්ටම. ඕරම් භාගීය සංයෝජනය කියලා සංයෝජනයක් කියලා කියන්නේ මොකද්ද? සංයෝජනයක් කියන එකෙන් අදහස් කරන්නේ සක්කාය දිට්ඨිය කියන වචන මාත්‍රයේ ධර්මය නෙමෙයි. සක්කාය දිට්ඨිය කියන ධර්මය පරිඋත්ථාණයට ලක් වෙලා එයින් යුක්තව වාසය කරනකොට ඒකේ තාමගතව ස්ථාවරත්වයටපත් වෙලා බැසගෙන සිටිනවා නම් ඒකෙන් යුක්තව සිටිනවා නම් ඒ ධර්මයේහි අන්න ඒබඳු ක්‍රියාකාරීත්වය තමයි ඕරම් භාගීය සංයෝජන බැඳුමයයි කියලා නම් කරන්නේ. ඒක ලණුවක් පැත්තක නිකන් තිබ්බා කියලා ඒක බැඳුමක් කියන්නේ නැහැ. ලණුවක් අරගෙන පැත්තක තිබ්බා කියලා ඒක බැඳුමක් කියන්නේ නැහැ. ඒ ලණුව අරගෙන හොඳට අත්පය ගැට ගහලා පැත්තක කණුවක දාලා බැඳලා තිබ්බොත් මොකද කියන්නේ? අන්න එතකොට බැඳුමක් තියෙනවා. අන්න ඒක තමයි මේ කියන්නේ. ලණුව තියෙනවා. එතකොට ලණුව තිබුණ පමණින් ඒක බැඳුමක් වෙලා නැහැ. ඒක බැඳුමක් කියලා කියන්නේ සංයෝජනයක් කියලා කියන්නේ. ඒක බැඳුමක්. ඒක පහලට අදනා බැඳුමක්. එතකොට මේ පහලට අදනා බැඳුම වගේ තමයි සක්කාය දිට්ඨිය නැමැති මේ සංයෝජනේ. ඒක තාමගතව පිහිටා සිටින දෙයක්. ඒක හරියට මේ ගහක තියෙන මුලක් වගේ. ගහක තියෙන මුල උඩ තියෙන්නේ නැහැ නේ. ඒක කොහෙද තියෙන පොළොව යට පොළොව තදට බැඳගෙන උඩට යන්නට නොදී නැතිනම් වැටෙන්නට නොදී බොහොම තාමගතව ස්ථාවරව පිහිටලා තියෙනවා මුල පොළොව අසට බැහැගෙන. එනිසා ඒ පල්ලෙහාට බැහැලා පල්ලෙහාට බැඳගෙන තියෙන දේ වගේ තමයි මොකද්ද? සම්පූර්ණව පහළට අදන කෙලෙස්. මම උපමා කරන්නේ ගහක තියෙන මුලකට. උද්දම් භාගීය සංයෝජන මම උපමා කරන්නේ හීලියම් පුරව බැලුම් බෝලයකට. ඒක අදින්නේ පිට දැන් වෙලාවකදීම. ඒක යන්නේ උඩ පැත්තට තමයි. ඒකේ වරම් භාගීය සංයෝජනය කියලා කියන්නේ මොකද්ද? ඒක පහළට අදනා සංයෝජන ධර්ම බැලුම්. අද ඒ හීලියම් පුරවපු බැලුම් බෝලෙත් ගැට ගහලා තියෙන පහළට අදන තැනක තමයි. නිසා ඔක්කොම පල්ලෙහාට නියෝජනය වෙනවා. එතකොට මේ ඕරම් භාගීය සංයෝජනය හරියට තාමගතව පවතින දෙයක්. අර ලනුව නිකන් තිබ්බා කියලා ඒක බැඳුමක් කිව්වේ නෑ වගේ සක්කාය දිට්ඨි කියන මේ දේ අනුසයාදී මට්ටමින් පරිවර්තිත නොවි තියෙනකොට ඒක සංයෝජනය කියන වචනය තුල පාවිච්චි කරන්නේ නැහැ. සංයෝජන කියන වචනය ඇතුලේ පාවිච්චි කරන්නේ ඒක බැඳුමක් බවට පත් වුනහම කාටද මේ බැඳුම තියෙන්නේ? අර බැඳුම තියෙන්නේ අසෘතවත් ප්‍රත්‍යජනේකට ධර්මයේ පිළිබඳව දන්නේ නැති කෙනෙකුට එයා සක්කාය පිළිබඳව ඒ වස්තුව පිළිබඳව අනුසය ඉක්මවා ගිහිල්ලා අනුසය පරිඋත්ථානය වෙලා ඒ ධර්මයේ පිළිබඳව බැසගත් දෘෂ්ටි සහගත தත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒකයි තාමගතයි කියලා කිව්වේ. අන්න ඒ මට්ටමටපත් වුනහම එයාට ඒක බැඳුමක් බවටපත් වෙනවා මිසක ඒක නැතුව එයාට කියන්නේ ඒක සංයෝජනයක් විදිහට තියෙනවා කියලා. හරිද? කෙනෙකුට තියෙන අප්‍රහීන ගැලේශයක් වශයෙන් අර පුංචි දරුවාගේ මත්තමේදී. ඒකට කියන්නේ එයාට සංයෝජනයක් විදිහට එයා ඒකේ බැඳිලා ඉන්නවා කියලා ඒකෙදි කියන්නේ නැහැ. ඒ නිසා දැන් කෙනෙකු ඔය අනුශය මට්ටම කියන එක අයින් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ මේ ඔය පරියුක්තික මට්ටම කියන එක දුරු කරගන්න පුළුවන්. ඒ කියන්නේ අනුශය මට්ටම අප්‍රහීනව පරියුක්තික මට්ටම නැති කරලා තියාගන්න බෑ. පොඩි දරුවගේ තියෙන මේ මට්ටම. ඒක කරන්න පුළුවන්. හැබැයි ඒකෙන් කියන්නේ ඒක නිවැරදිව කෙලස් දුරු කරගත්තා කියලා අනුශය ප්‍රහාණය වීම සිද්ධ නොකරන තාක්. ඊට පස්සේ දැන් ඒ විදිහට ඒ පුද්ගලයාගේ ස්වභාවය බවට පත් වෙනවා. මොකද්ද? ඒක නිස්සරණං යථාභූතං අපජානාති. කොහොමද සක්කාය දිට්ඨිය ඉක්මවා යන්නේ? සක්කාය දිට්ඨිය නැති කරන්නේ කොහොමද කියලා ඒක නිස්සරණේ යථාභූත වශයෙන් යා දන්නේ නැහැ. ඊට පස්සේ තස්සසා සක්කාය දිට්ඨි තාම ගත අපට විනීත ඕරම් භාගියන් සංයෝජනං ඕරම් භාගිය සංයෝජනයක් බවට පත් වෙනවා. විචිකිච්ඡා පරියුක්තිතේන චේතසා විහෙරති විචිකිච්ඡා පරේතේන uppannāyaච විචිකිච්ඡාය නිස්සරණං යථාභූතං අපජානාති විචිකිච්ඡාවත් ඒ විදිහටම තමයි ඒක දන්නේ නැහැ ඒ නිසා විචිකිච්ඡා පරියුක්තිතේන ඒක පරියුක්තිත වෙලා තියෙන අනුසේ වශයෙන් තියෙනව නෙමේ විචිකිච්ඡාවෙන් යුක්තව වාසය කරනවා ඒ විචිකිච්ඡාවෙන් නිස්සරණේ යථාභූත වශයෙන් යා දකින්නේ නැහැ. රසසා විචිකිච්ඡා තාමගත අපටි විනිතා ඕරම් භාගිය සංයෝජන. අන්නේ තාමගතව තියෙනකොට ඕරම් භාගිය සංයෝජනයක් කියලා කියනවා. මෙන්න මේ විදිහට ඒ ධර්මයන්ගේ නිස්සරණය නොදැනගෙන තාමගතව දැඩිව ස්ථාවරව බැසගෙන පවතිනකොට තමයි ඒක සංයෝජනයක් කියලා කියන්නේ. ඒ නිසා සංයෝජන කියන වචනය පාවිච්චි කරනකොට බැඳුමක් කියන වචනය පාවිච්චි කරනකොට එහි තියෙන ස්වභාවය පිළිබඳව හඳුනා ගන්න. කියන්නේ ඒක අර ඊටාම තාමගත ස්ථාවරව පිහිටි දැඩි බැඳුමක් කියන අර්ථයෙන් තමයි ඒක කියන්නේ. ලණුවක් නිකන් තිබ්බයි කියලා අපි කියන්නේ ගැට ගහලා තිබ්බයි කියලානේ. අපි වහන්සලා මෙතන ඉන්නවා ලණුවකුත් මෙතන තියෙනවා පස්සේ බාසලා ගිහිල්ලා කියන්නේ නැහැනේ මාව ගැට ගහලා තිබ්බාරෙහි කියලානේ. ලණුවක් තිබ්බා ගැට ගහ මේ වහන්සලත් හිටිය එකෙන් කියන්නේ ගැට ගහලා තිබ්බා කියලා කියන්නේ. එහෙනම් බැඳුමක් ගැන කතා කරනවා නම් ඒ බැඳුම බැඳුමක් හැටියට යෙදෙන්නේ ඒක ගැට ගහලා තියන්න ඕනේ. අන්න ඒ තේරුමත් එක්ක තමයි බුදුරජාණන් වහන්සේ අර මාළුන්ගේ පුත්ත හාමුදුරුව මුලින්ම සංයෝජන පහ වරම් භාගීයයි කියලා කිව්වහම ඒක පිළිගන්නේ නැතුව ඒ අදහස ප්‍රතික්ෂේප කරන්නේ. ඇයි? නාංශයේ කියපු අදහස හරියට අර ලණුව බැඳින් බඳින්නේ නැතුව ලණුව නිකන් පැත්තක තියලා තියනකොට ඒ ලණුව ගැට ගැහුවා කියලා කිව්වා වගේ. කියන මාව ගැට ගහලා තිබ්බා කියලා කිව්වා වගේ තමයි අර බැඳුම ගැන කතා කරපේ. ඒ නිසා බැඳුම එහෙම කතා කරන්න බෑ. බැඳුම කතා කරන්න ඕනේ බැඳ පස්සේ, ගැට ගැහුවට පස්සේ, සංයෝජනයක් උනාට පස්සේ. සංයෝජනයක් වෙන්නේ කාටද? අර ධර්ම තාමගතෝ බොහොම දැඩිව ස්ථාවරව පිහිටගෙනාට තමයි සංයෝජනයක් බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් මොකද්ද වෙන්නේ? අනුසය මට්ටමින් තියෙනවා. අනුසයයි කියලා කියන්නේ ප්‍රහීන වෙලා නැහැ. ප්‍රහීන වෙලා නැහැ. ප්‍රහීන වෙලා නැහැ කියන එකෙන් අදහස් කරන්නේ ඒක දුරු වෙලා කියන එක ඒ කියන්නේ දැන් අනුශය කියන ඒවා චිත්ත විප්‍රයුක්තයි නේ අනුශය ධර්ම චිත්ත විප්‍රයුක්තයි එහෙනම් සිතේ යෙදෙන්නේ අනුශය කියන්නේ ඒ කියන්නේ දැන් හිතේ උපදිනවා නම් ඒ අනුශය පේන්නේ පැය වෙලාවේ හිතේ යම් චෛතසිකයක් හැටියට හරි ධර්මයක් හැටියට ඒ හිතේ යෙදෙන්න ඕනේ චිත්ත සම්ප්‍රයුක්තයි කියලා කියනවා නම් අනුශය ඒක ධර්මයක් හැටියට යෙදෙන්න ඕනේ. දැන් මේක පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහවත් වෙන්න මේ කියන එකේ තියෙන සියුම් බව. යම් කිසි දෙයක් චිත්ත සංප්‍රයුක්ත නම් ඒ හිතේ චෛතසිකයක් හැටියට අපිට ඒක පෙන්වන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මෙන්න මේ චෛතසිකය තමයි සක්කාය දිට්ඨිය කියන අනුසේ ධර්මය. දැන් දිට්ඨිය කියන එක චෛතසිකයක් නෙනේ. දිට්ඨිය කියන්නේ චෛතසික ධර්මයක්. දැන් දිට්ඨි අනුසය අනුසය වෙනවා කියන තැනක තිබ්බහම අපිට ඒ හිතේ පෙන්වන්න පුළුවන්කම තියෙන්න ඕනේ එහෙනම් මෙන්න තියනවා ditthිය නැමැති අනුසය ධර්මය. චෛතසිකයක් හැටියට පෙන්වන්න ඕනේ. එහෙම හැම තැනකදීම චෛතසික හැටියට පෙන්වන්න පුළුවන් කමක් නැත්තේ නෑ විපාකාදී ධර්මයන්ගේ තියෙන තැනක කොහොමද ditthිය කියන එක අපි පෙන්වන්නේ. හැබැයි ප්‍රහීන වෙලාද? නෑ ප්‍රහීන වෙලා නෑ. එහෙනම් ඒ හිතේ තියනවාද? ඒකේ ඇත්තෙත් නෑ. අන්නේ අප්‍රහීන භාවය තමයි අනුසය කියලා කියන්නේ. ඒක දුරු කරලා නැති අප්‍රහීන බව තමයි මෙතනදී අපි අනුසය හැටියට වටහා ගන්නට ඕන සහ අනුසය හැටියට තේරුම් ගන්න ඕන දේ බවටපත් වෙන්නේ. එහෙම නැත්නම් අනුසය වශයෙන් දෙයක් තියනවා කියන ස්ථාවරයෙන් ගන්න එපා. අනුසය කියලා අප්‍රහීන නැතුව දෙයක් ධර්මයක් හැටියට विद्यමානයි කියන තැන ගන්න එපා. ඒවා චිත්ත විප්‍රයුක්ත හැටියට සලකන්නේ. ඒ කියන්නේ සිතේ යෙදිලා නැහැ අනුසය කියන එක. සංප්‍රයුක්තව යෙදිලා නැහැ ඒක. හැබැයි එහෙම එකක් නැද්ද යෙදුන්නේ නැහැ කියලා. නෑ එහෙම එකක් තියෙනවා. අනුසය කියලා ධර්මයක් තියෙනවා. එතකොට අන්නේ අනුසය කියන ධර්ම වශයෙන් මේවල පැවැත්ම පිළිබඳව අවබෝධයක් මාළුන්ගේ පුත් හාමුදුරන්ට තිබෙන්නේ නැහැ. උන්වහන්සේ කතා කළේම සංයෝජනයේ කියන බැඳුම අනිවාර්යයෙන්ම යෙදෙන දෙයක් කියලා. ඒකයි අර උපමාවෙන් බුදුරජාණන් වහන්සේක පෙන්වන්නට යෙදුනේ. ඉතින් මේක පහටම අදාළ පහටම පොදුන දෙයක්. සතවාචකෝ ආනන්ද අරිය ශාවකෝ අරියානන්දස්සාවේ සතවත් කියන්නේ ආර්ය සත්පුරුෂෝ දකින ධර්මයේහි දක්ෂ බවට පත් තුන ඒට අනුව විනීත බව උපදෝ ගන්න හික්මීම ලබාගත් පුද්ගලයෙක්. ඔහු න සක්කාය දිට්ඨි පරියුක්තිතේන චේතසා විහෙරති න සක්කාය දිට්ඨි පරේතේන. එයා සක්කාය දිට්ඨියෙන් යුක්තව වාසය කරන්නේ සක්කාය දිට්ඨි පරේත නැහැ. uppannāyaca sakkāya ditthiya nissaraṇaṃ yatābhutam pajānāti උපන්නා වූ සක්කාය දිට්ඨියෙහි යථාභූත නිස්සරණය පිළිබඳව එයා දැනගන්නවා තස්සසා සක්කාය දිට්ඨිය සානුසය පහියති එයාට මොකද්ද වෙන්නේ ඒ සක්කාය දිට්ඨිය සානුසය අනුසය සහිතව ප්‍රහීන වීම සිද්ධ වෙනවා කාටද අර සක්කාය දිට්ඨිය පිළිබඳව ධර්මය අහලා ධර්මය දැනගෙන සක්කාය දිට්ඨි පරියුක්තිතව වාසය නොකරන කෙනාට. දැන් මේක කාරණාව දිහා හොඳට අවධානයක් යොමු කරන්නකෝ. එතකොට මේ පුද්ගලයා සත්පුරුෂ ධර්මයේහි විනීත වුණ හික්මන පුද්ගලෙක් සුවිනීතෝ. හරි මනාව හික්මිලා. න සක්කාය දිට්ඨි පරියුක්තිතේන චේතසා විහෙරති. සක්කාය දිට්ඨිය පරියුක්තිත මනසින් වාසය කරන්නේ නැහැ. පරියුක්තිත කිව්වේ නැගිටලා සක්කාය දිට්ඨිය අවදි වෙලා ඒ සිතේ සංයෝජන හැටියට බැඳ ගන්න පුළුවන් මට්ටමකට නැගිටලා වැඩ කරන බව ඇත්තේ නැහැ. ඊට පස්සේ න සක්කාය දිට්ඨි පරේතේන සක්කාය දිට්ඨි පරේත භාවයක් ඇත්තේ නැහැ. uppannāyaca sakkāya ditthiya nissaraṇaṃ yathā bhūtaṃ pajānāti. එතකොට uppana uppannā වූ සක්කාය දිට්ඨියේ යථාභූත වශයෙන්ම එයා නිස්සරණය පිළිබඳව දන්නවා. එතකොට දැන් මෙතනදී හිතන්නකො සක්කාය දිට්ඨිය ප්‍රහීන කරගත්ත කෙනා ගැනද මේ කියන්නේ. සක්කාය දිට්ඨිය ප්‍රහීන කළා නැහැ. ඒ සක්කාය දිට්ඨිය ප්‍රහීන කළා නැහැ කියන්නේ. තාම එයා සක්කාය දිට්ඨිය මේ උපන් සක්කාය දිට්ඨිය නිස්සරණය දන්නවා කියන කියනවා නම් ඒක සක්කාය දිට්ඨිය උපන් සක්කාය දිට්ඨිය නිස්සරණයනේ ආ දන්නේ නේ. ඊට පස්සේ තස්සසා සක්කාය දිට්ඨි සානුසයා පහියති කියලා කියනවා. එයාට ඊට පස්සේ මොකද වෙන්නේ? අර විදිහට බලනකොට නිස්සරණයට අනුව බලනකොට සක්කාය දිට්ඨිය ප්‍රහීන වීම සිද්ධ වෙනවා. ඒකෙන් මට කියන්න අවශ්‍ය උනේ සෘතවාචකෝ ආනන්ද අරිය ශාවකෝ කියන තැනදී සෘතවත් ආර්ය ශ්‍රාවකය කියන තැනදී සෘතවත් ආර්ය ශ්‍රාවක කියන වචනය පාවිච්චි වෙනවා ධර්මයේ පිළිබඳව අවබෝධය ලබාගත් සෝතාපන්න මාර්ගඵලයට පත්වන පුද්ගලයාටත් සෘතවත් ආර්ය ශ්‍රාවකයෙක් ශ්‍රාවකයක් කියන වචනය පාවිච්චි වෙනවා භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහලා හොඳින් දැනගෙන ඉන්න පුද්ගලයාට. ධර්මය අහලා හොඳින් දැනගෙන අවබෝධ කරගෙන ඒ මාර්ගයේ වඩන්න උත්සාහවත් වෙන පුද්ගලයාටත් ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා කියන වචනේ පාවිච්චි වෙනවා. එනිසා අර කල්යාණ මිත්‍ර ප්‍රතජන භූමිය කියලා එකක් තියෙනවා. දැන් කල්යාණ මිත්‍රයි ප්‍රතජන අශ්‍රතවත් නැහැ. ධර්මයේ දන්නවා හොඳට අහලා දන්නවා. එයා සක්කාය දිට්ඨි පරේත නැහැ. මේ සක්කාය දිට්ඨි පරියුක්තිත නැහැ. සක්කාය දිට්ඨිය එයාගේ හිත බැසගෙන මැඩගෙන පවත්වාගෙන නැහැ දැන් එයා. එයා ධර්මය අහලා ධර්මය දන්නවනේ. එයා මොකද කරන්නේ? එයා දකිනවා සක්කාය දිට්ඨිය උපදින තැන්වල මේ විදිහේ ස්කන්ධ ධාතු ආයතන ආදී වශයෙන් පවතින්නේ කියලා. එයා දන්නවා. ඒක තමයි මූලික ලක්ෂණය. සක්කාය දිට්ඨිය දුරු වීමෙහි තියෙන මූලික ලක්ෂණය මොකද්ද? කෙනෙකුට කරන්න පුළුවන් පළවෙනිම දේ තමයි සක්කාය දිට්ඨි පරියුක්තිත නොවීම කියන එක. සක්කාය දිට්ඨිය තමන්ව මැඩගෙන බැසගෙන පවතින නැති තැනටපත් වීම. සක්කාය දිට්ඨි පරියුක්තිත නොවීම. අන්න ඒ විදිහට ඉන්නකොට තමයි එයාට uppannāyක සක්කාය දිට්ඨිය nissaraṇaṃ yathābhūtaṃ pajānāti. උපදින සක්කාය දිට්ඨිය මොකද්ද වෙන්නේ? nissaraṇaya දන්නා මේ විදිහට බැලීම තුළ මේ උපදින සක්කාය දිට්ඨිය දුර වෙනවා කියලා. එයා දන්නවා සක්කාය දිට්ඨිය උපදින්නේ මෙන්න මේ විදිහට මේ සක්කාය දිට්ඨිය මේ පැවැත්ම තුල නැති වෙනවා කියන අවබෝධය තුලත් එයා වාසය කරනවා. අන්න එහෙම එහි නිස්සරණය සඳහා කටයුතු කරනකොට තමයි සානුසේව. ඒ කියන්නේ අනුසේවත් නැතුව සක්කාය දිට්ඨිය ප්‍රහීන වීම කියන දේ එයාට උපදවා වාසය කරන්න පුළුවන්කම තියෙනවා. අනුසේවත් නැතුව සක්කාය දිට්ඨිය කියන එක ප්‍රහීන කරලා ඉවත් කරලා සම්පූර්ණ මේකෙන් මිදෙන්න පුළුවන්කම ලැබෙන්නේ කාටද? ඒකෙන් මිදෙන්න පුළුවන්කම ලැබෙන්නේ අර නිස්සරණය දැනගෙන වාසය කරන කෙනාට. එහෙනම් මේකේ අවස්ථා කීපයක් අපි හඳුනගන්නවා. මොකද්ද? සක්කාය දිට්ඨි පරියුක්තිත නොවීම, සක්කාය දිට්ඨියෙහි නිස්සරණය දැනගෙන කටයුතු කිරීම, සක්කාය දිට්ඨිය අනුසය සහිතව ප්‍රහීන කිරීම. එතකොට සක්කාය දිට්ඨිය පරියුක්තිත නොවීම කියන දේ තමයි මාර්ගයේහි අපි එදා කතා කළා වගේම මූලික ලෙසම වැඩෙන්නට ඕනේ මූලික ලෙසම ඇති වෙන්නට ඕනේ දේ බවට පත් වෙන්නේ. සක්කාය දිට්ඨිය පරියුක්තිත නොවීම. පරියුක්තිත වීම කොහොමද වෙන්නේ? රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව ආත්ම වශයෙන් අපිට ආත්මවාද වශයෙන් පවතින දැඩිව බැසගත් බව දෘෂ්ටිය. ඒක තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. එතකොට මේ සක්කාය දිට්ඨිය ස්වභාවය තුළ තමයි අපිට වැඩිපුර සිත්‍රදීම් දින අපිට හඳුනගන්න තියෙන කොහෙද? ආ මට මෙහෙම කිව්වා මට මෙහෙම කළා අපිට ඒ විදිහට ඒකත් එක්ක යන පුද්ගල බව. ආත්ම දෘෂ්ටිය කියන එක බොහොම දැඩි ලෙස දැසගෙන පවතින්නේ. ආත්ම දෘෂ්ටිය වැඩි කෙනාට. ඒ නිසා ආත්ම දෘෂ්ටිය කියලා කියන්නේ හරියට කොන්ක්‍රීට් එකක් වගේ තමයි බොහොම තද බවට පමුණවලා තියෙන්නේ. ආත්ම දෘෂ්ටිය නැති වෙනකොට ඒක ඉවත් වෙලා යනකොට සක්කාය දිට්ඨිය අයින් වෙනකොට යාගේ ස්වභාවය මොකක්ද? හරියට වතුර එකක් වගේ වෙනවා. ඒ කියන්නේ ඕන විදිහට යාට වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ වගේ ස්වභාවයකට තමන්ගේ හිතපත් වෙන කියන්නේ මේ මේ කිව්වේ මම බාහිර තියෙන ලක්ෂණයන් තුළ තමන්ට හඳුන ගන්න පුළුවන්කම තියෙන පැත්තේ නේ අර පරියුක්තිත භාවයේ තිබ්බහම තමන්ගේ තාමගතව ආත්ම දෘෂ්ටිය බැසගෙන පවතිනකොට දෘෂ්ටි වශයෙන් පරාමර්ශණය වෙනකොට එයාට තියෙන දැඩිව බැසගත් පුද්ගල භාවයේහි පැවැත්මක් ආත්මවාදයේහි පැවැත්මක් එයාට තියෙනවා. එයාට රිදීම් වැඩි, දැනීම් වැඩි, ඒකත් එක්ක එන අනිකුත් කෙලෙස් ධර්ම ටික වැඩි එයාට උපදින එයාට ඒක දරා ගන්න බැරි මට්ටමක තියෙනවා. ආත්ම දෘෂ්ටිය සැලවෙන මට්ටමකදී මොකද්ද තියෙන්නේ? ආත්ම දෘෂ්ටිය සැලවෙන මට්ටමකදී අර දැඩිව ගත්ත පුද්ගල බව කියන එක හෙළවෙමින් යනවා. ඒකේ පැවැත්ම එයාට හම්බ වෙන්නේ නෑ. එයාට බොහොම සියුම්ම තමන්ගේ කෙලෙස් සැලවී යනවා, කෙලෙස් දුර වෙනවා කියන එක එයාට අත්විඳින්න පුළුවන්කම ලැබෙනවා. ඒක තමයි පළවෙනියටම තියෙන මට්ටම අර පරියුක්තිත බව ඉවත් වෙනවා කියන්නේ. පරියුක්තිත බව ඉවත් වුණාට එයාට තාම එයා දන්නවා මේක ඉපදුනේ කොහොමද කියලා දන්නවා. ඒක තමයි යාගේ මේක නැති වෙන්නේ කොහොමද කියලා දන්න එක තමයි නිස්සරණේ දැනීම. හැබැයි අනුශේ දුරු වෙලා නැහැ. හැබැයි අර විදිහට එයා නිස්සරණේ තවදුරටත් ඇති වෙන විදිහට වැඩ කරනකොට මොකද්ද වෙන්නේ? අන්න එතකොට තමයි අනුශේ සහගත මට්ටමෙන්ම සක්කාය දිට්ඨිය ප්‍රහීන වෙලා යන්නේ. එතකොට එයා දකිනවා ස්කන්ධ ධර්මයන්ගේ පංච උපාදානස්කන්ධ ධර්මයේහි හටගන්න බව, වැය වෙන බව. හට ගැනීම සහ වැයවීම දකින්න ඕනේ පංචස්කන්ධයේද පංච උපාදානස්කන්ධේ. පංච උපාදානස්කන්ධයේ හට ගැනීම සහ වැයවීම දකින්න ඕනේ. පංච උපාදානස්කන්ධයේ හට ගැනීම වැයවීම දකින්නකොට මොකද්ද වෙන්නේ? එයාට පංච උපාදානස්කන්ධයේ සක්කාය පිළිබඳව බැසගන්න දෘෂ්ටි සහගත తත්වයේ තිබුණා නම් අන්නේ දෘෂ්ටි සහගත తත්වයේ ගෙවෙන්න ඉවත් වෙන්න පටන් ගන්නවා. අන්න ඒකට කියනවා අපි සක්කාය දිට්ඨිය පරිඋත්ථාන මට්ටම ඉවත් වෙනවා කියලා. ඒ කියන්නේ අපිට හැම වෙලාවකදීම තමන් වඩන මාර්ගය ඇතුලේ තමන්ගේ විදර්ශනාව ඇතුලේ සක්කාය දිට්ඨිය කියන එක හෙළවෙන බව, සක්කාය දිට්ඨිය කියන එක ඉවත් වෙන බව තේරුම් ගන්න අවශ්‍ය නම් තමන්ට දැනෙන්න ඕන මොකක්ද? පංච උපාදානස්කන්ධයක හට ගැනීම වැයවීම කියන එකම පේන්න ඕන. එතකොට තමයි අපිට පුද්ගල වශයෙන්, දිට්ඨි වශයෙන් ඇසුරු කරන්න ධර්මයක පැවැත්ම අපිට හම්බ වෙන්නේ නැත්තේ ඒක ඇත්ත නොදන්නාකම නිසයි මේ දිට්ඨිය උපදින්නේ කියලා අපිට පේනවා. ඒක ඇත්ත දකින්න බව නිසා මේ දිට්ඨිය ප්‍රහීන වෙනවා කියලා සක්කාය දිට්ඨියෙහි නිස්සරණය අපිට පේන්න පටන් ගන්නවා. අන්න ඒ නිස්සරණය තුළම තමයි අපිට අනුශේෂාගත මට්ටමෙන්ම සක්කාය දිට්ඨිය ඉවත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම විචිකිච්ඡා පරියුක්තිතේන චේතසා විහෙරති විචිකිච්ඡා පරියුක්තත සිතින් වාසය කරන්නේ නැහැ. ඒ වගේම න විචිකිච්ඡා පරේතේන uppannāyaච විචිකිච්ඡාය නිස්සරණං යථාභූතං පජානාසි තස්සසා විචිකිච්ඡා සාංශය උපහිජති. විචිකිච්ඡාව පිළිබඳව පරිවෘත්තිකව වාසය කරන්නේ නැහැ. එයා දන්නවා විචිකිච්ඡාව උපදින්නේ කොහොමද කියලා. එයා විචිකිච්ඡාව උපදව ගන්නවා නම් විචිකිච්ඡාව උපදවගන්නේ ඒද මොකක් මුල් කරගෙනද? විචිකිච්ඡාව සැකේ කියන එක උපදවගන්නේ ඒ ධර්මයේ පිළිබඳව ඒ ධර්මාන්වය පිළිබඳව තේරුම් නොගත්න ගම නිසා. ස්කන්ධයන්ගේ හට ගැනීම සහ වැයවීම කියන මේ ධර්ම પરම්පරාව පිළිබඳව හේතුඵල ධහම නොදන්නකම නිසා තමයි ඒක පුද්ගලයෙක් හැටියට ගන්න. ඒ පුද්ගලයෙක් හැටියට ගන්න නිසා තමයි එයාට අතීතෙ තිබුණද අනාගතයට තියෙයිද කොහේ යයිද මොනවා වෙයිද උපදීද නැද්ද අතීත වෙයිද උනාද උනානම් කොහමද උනේ ඒ පිළිබඳව එයාට දැසගන්නේ මොකක් නිසාද එයාට විචිකිච්ඡාව කියන එක උපදින්නේ ස්කන්ධයන්ගේ පැවැත්ම යථාභූත ස්වභාවය පිළිබඳව දන්නේ නැති නිසා. ඒ නිසා විචිකිච්ඡාව ගැන යා දන්නවා විචිකිච්ඡාව ඉපදුනේ මෙන්න මේ විදිහටයි කියලා දන්නවා. විචිකිච්ඡාව ප්‍රහාණය වෙනවා නම් ප්‍රහාණය වෙන්න තියෙන්නේ මේ විදිහටයි කියන එක යා දන්නවා. ඒ නිසා විචිකිච්ඡාව පරිඋත්ථානය වෙන්න දෙන්නේ ධර්මයේ පෙන්වා දෙනකොට එයාට එහි තමන්ගේ නුවණ සසඳනකොට විචිකිච්ඡාව කියන එක දුරු කරගන්න එයාට පුළුවන්කම තියෙනවා. සානුසේව දුරු කරගන්නට පුළුවන්කම තියෙනවා. ශීලබ්බත පරාමාස කාමරාග ව්‍යාපාද කියන නැතිනම් කාමච්ඡන්ද ව්‍යාපාද කාමරාග ව්‍යාපාද කියන මේ දේවලුත් ඒ විදිහටම තමයි. මෙතනදී භාග්‍යතුන් වහන්සේ කාම ඡන්ද කියන වචනේ පාවිච්චි කරන්නේ නැතුව කාමරාග කියන වචනේ පාවිච්චි කරනවා. කාමරාග පරිඋත්ථිතේන චේතසා විහෙරති. එතකොට මේ කාමරාග පරිඋත්ථිතව වාසය කරනවා කියන තැනකට යෙදෙන්නේ නැත්තේ කාටද? අර ධර්මයන්ගේ යථාර්ථය පිළිබඳව අවබෝධ කරගන්න කෙනාටම තමයි. එතකොට තස්ස සෝ ව්‍යාපාදෝ සානුසයෝපහීයති ඒ විදිහට ඒ ධර්ම මේ සංයෝජන ධර්ම ටික පරිඋත්ථානෙ ඉස්සෙල්ල නැති වෙනවා. නිස්සරණය පිළිබඳව තවදුරටත් බැලීම තුළ අනුසය මට්ටමින් උපදිනවා කියන එක ඉවත් වෙලා යනවා. අන්න ඒ විදිහට එයාට මාර්ගය වඩන්න පුළුවන්කම තියෙනවා. එතකොට යෝ ආනන්ද මග්ගෝ යා පටිපදා පංචන්නං ඕරම් භාගියානං සංයෝජනං පහය තම් මග්ගන්තම් පටිපදං අනාගම්ම පංචෝරම් භාගියානි සංයෝජනානි ඤස්සති වා දක්කති වා පජහිස්සති වා තී නේතං තානං විජ්ජති ඔන්න භාග්‍යතුන් වහන්සේ ඊට පස්සේ දේශනා කරනවා ආනන්ද යම් මාර්ගයක් යම් ප්‍රතිපදාවක් තියෙනවා නම් මේ පංචෝරම් භාගීය සංයෝජන දුරු කිරීම සඳහා තං මග්ගං තම් පටිපදා ඒ මාර්ගය ඒ ප්‍රතිපදාව කරා නොපැමිණ අනාගම්ම පංචෝරම් භාගයානි සංයෝජනානි පංචෝරම් භාගීය සංයෝජන පිළිබඳව ඤස්සති ඤස්සති කියලා කියන්නේ ඥාන ධාතුවෙන් එදෙන පදේනේ නේ ඤස්සති ඒකට අවබෝධ කරනවා කියන එක වෙනවනම් දැනගන්නවා කියන එක සිද්ධ වෙනවනම් ඒක වෙන්නේ නෑ දක්ඛති දක්ඛේති කියන්නේ දකින්නවා කියන එක වෙනවනම් ඒක වෙන්නේ නෑ පජහිස්සති ප්‍රහාණය කරනවා කියන එක වෙනවා නම් ඒක වෙන්නේ නෑ නේතන් තහනම් විජ්ජති. යම් මාර්ගයක් තියෙනවා නම් ඒ මාර්ගයට නොපැමිණ මේ සංයෝජන හඳුන ගන්නවා කියන එකවත් සංයෝජන කියන එක දුරු කරනවා කියන එකවත් කාටවත් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. සංයෝජන හඳුන ගන්න, සංයෝජන දකින්න, සංයෝජන ප්‍රහාණය කිරීම සඳහා ඒකට අවශ්‍ය මාර්ගයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ උපමාවක් දක්වනවා. ආනන්ද යම් කිසි විදියකින් මහතෝ රුක්කස්ස තිත්තතෝ සාරවතෝ තචං අච්චත්වා පිග්ගුම් අච්චත්වා සර යම් සාරවත් මහ ගහක් තියෙනකොට ඒ මේ මහා ගහේ සාරවත් ගහේ ඒ පිට පොත්ත අතහැරලා ඒ වගේම එළය ආදී දේවල් අතහැරලා සාරච්ඡේදෝ භවිෂ්‍යති තේතන් තහනං මේ නේතන් තහන නේතන් නේතන් තහනං විජ්ජති ඊට පස්සේ ඒ මේ සාරවත් බව ලබනවා කියනවා නම් ඒකේ මේ සිවිය සිඳින්නේ නැතුව. ඒ කියන්නේ පිට පොත්ත කියන එක කපන්නේ නැතුව. එලය සිඳගෙන යන්නේ නැතුව. ඇතුලේ තියෙන මේ එලේ කියලා කියන්නේ අර අරටුවට එළිය තියෙන අර කොටසනේ නොමේරූ කොටස් ටික තියෙන. ඒ ටික කපාගෙන යන්නේ නැතුව කවුරු හරි කියනවා නම් මම සාරය හරය ලබනවා කියලා කියනවා. ඒක වෙන්නේ නෑ අරටුව ගන්න ඕන නම් මොකද කරන්නේ? අරටුව ගන්න ඕන නම් අර පිට පොත්ත කපල ඒ සිවිය කපලා ඒ ටික බලාගෙන ගිහිල්ලා එලය කපාගෙන ගිහිල්ලා තමයි අරටුවට ලං වෙන්න සිද්ධ වෙන්නේ. ඒ ටික නැතුව කරන්න පුළුවන් කමක් නැත්තේ. නෑ ඒ වගේ බුදුරජාණන් වහන්සේ ඒව මේක ආනන්දයෝ මග්ගෝ යාපටිපදා පංචන්නං ඕරම් භාගියානා සංයෝජනානම් පහනාය. මේ පංචෝරම් භාගීය සංයෝජන ප්‍රහාණය කිරීම සඳහා යම් මාර්ගයක් තියෙනවා නම් ඒ තම්මග්ගං පටිපදං අනාගම් ඒ මාර්ගයට නොපැමිණ හරියට අර සිවිය පොත්ත කපන්න නැතුව සිවිය එලය කපන්න නැතුව අරටුවට ලං වෙන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ වගේ ඒ ටික ඉක්මවා යන්නේ නැතුව එයාට පුළුවන් කමක් නැත්තේ නැහැ ප්‍රතිපදාව කියන දෙයට නොපැමිණ මේක දකින්න අවබෝධ කරන්න හෝ ප්‍රහාණය කරන්න පංචවරම් භාගීය සංයෝජනයේ හැකියාව ඇත්තේ නැහැ කියලා දේශනා කරනවා ඒ වගේම සේතාපි ආනන්ද මහතෝ රුක්කස්ස තිත්තතෝ යම් කිසි කෙනෙකුට ඒ ටික ඉක්මවා යනවා නම් ප්‍රතිපදාව දන්නවා නම් පුළුවන් හරියට ගහක අර ටික ඉක්මවා ගිහිල්ලා අරටුව ලබන්න පුළුවන්කම තියනවා වගේ තාන මේතන් විජ්ජති එතන विद्यमान වෙනවා. කියලා බුදුරජාණන් වහන්සේ මේ තවත් උපමාවක් දක්වනවා. සේයතාපි ආනන්ද ගංගා නදී පුරා උදකස්ස සමතිත්තික. ආනන්ද යම් කිසි විදිහකින් මේ ගංගාව ගංගා නදිය පිරීලා සමතිත්තික. කියන්නේ වතුර එකක් පිරিলা යනවනම් අපි අපේ වචනෙන් කිව්වොත් එම කට කපල වතුර එකක් යනවනම් හරි සමතිත්තික. කාක පෙయ్యා. කාක පෙయ్యා කියලා කියන්නේ කපුටෙකුට මේ ගොඩ ඉඳලා හොට දාලා බොන්න පුළුවන් මට්ටමට සම්පූර්ණම එකක් පිරিলা වතුර සම්පූර්ණම යනවා නම් ඉවුර කණ්ඩිය උඩ ඉඳලා වන්න පුළුවන් කියන්නේ සම්පූර්ණම පිරලා ගලාගෙන යනවා ඊට පස්සේ කාකපෙය අත දුබ්බලකෝ පුරිසෝ ආගච්ඡෙය දුර්වල මිනිස්සෙක් කෙනා ඇවිල්ලා අහන් ඉනිස්සා ගංගාය නදිය තිරියං බාහාය සෝතං චෙත්වා සොත්තිනා පාරංගච්ඡාමි මම අත් දෙකෙන් මේ ගංගා නදියේ තියෙන සැඩ පහර කපාගෙන මම පරතරට යනවා කියලා දුර්වල කෙඳෑරි මිනිස්සෙක් ඇවිල්ලා කියනවා මම මේ අර වතුර එකක් පිරিলা කට කපලා ගලාගෙන යනවා සැඩ පහරත් එක්ක දුර්වල මිනිස්සෙක් හිටගෙන ඉන්නත් බැරි මිනිස්සෙක් ඇවිල්ලා කියනවා මම මගේ අත් දෙකෙන් බාහුව බලයෙන් මේකේ මේ සැඩ පහර කපාගෙන පිහිනලා මම සුවසේ ගොඩට යනවා කියලා ඇවිල්ලා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සෝන සක්කුන්නේය ගංගාය නදියා තිරියම් බාහාය සෝතං චිත්වා සොත්තිනා පාරංගන්ත. එයාට බෑ කවදාවත් අර තියෙන දේ මැඩ පවත්තගෙන මේ ගමෙන් එතරට යන්න පුළුවන් කමක් නැත්තේ. නෑ ඒව මේවකෝ ආනන්දේ අස්සකස්සචි සක්කාය නිරෝධාය ධම්මේ දේශිය ආනේ චිත්තන්න පක්ඛන්දති ඒ වගේ ආනන්දේ යම්කිසි කෙනෙකුට සක්කාය නිරෝධය සඳහා ධර්මයේ දේශනා කරනකොට චිත්තන්න පක්ඛන්දති. ඔහුගේ සිත ඒහා බැසගන්නේ නැත්තම්, සිත ඒකත් එක්ක සසඳෙන්නේ නැත්තම්, නප්පසීදති. එහි පැහැදෙන්නේ නැත්තම්, න සම්තිත්ථති. එහි පිහිටා සිටින්නේ නැත්තම්, න විමුච්ඡති. එයා මිදෙන්නේ නැහැ. සේයතාපිසෝ දුබ්බලකෝ පුරිසෝ ඒව මේතේ දත්තබ්බා. හරියට අර දුර්වල පුරුෂයාට කවදාවත් අර ඡඩ පහර කපාගෙන යන්න බෑ වගේ එයාට පුළුවන් කමක් නැහැ. මේ ඕරම් භාගීය සංයෝජන ටික නිරුද්ධ කරන්න අර දුර්වල පුරුෂයාට පීනන්න බෑ වගේ ඒ මනුස්සයට පුළුවන් කමක් නැත්තේ නෑ. යම් කිසි විදිහකින් අර විදිහට යනකොට මහා බලවත් පුරුෂයෙක් කෙනා එයා කියනවා මම යනවා මේ සැඩ පහර කපාගෙන ඒගොඩට යනවා කියලා. ඒක වෙන්න පුළුවන් දෙයක්. අන්න ඒ වගේ තමයි මේ ධර්මයේ දේශනා කරනකොට සක්කාය නිරෝධය පිළිබඳව ධර්ම දේශනා කරනකොට එතන සිත බැස ගන්නවා නම් පැහැදෙනවා නම් සිටිනවා නම් අන්න ඒ විදිහට අර පුරුෂයාට පුළුවන්කම තියෙනවා මේක ඉක්මවා යන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතම කතමෝචානන්ද මග්ගෝ කතමා පටිපදා පංචන්නං ඕරාණ ඕරම් භාග්‍යානං සංයෝජනානං පහනාය ආනන්ද මොකද්ද මාර්ගයේ මොකද්ද ප්‍රතිපදාව මේ පංච ඕරම් භාගීය සංයෝජන ප්‍රහාණය කිරීම සඳහා තියෙන මාර්ගයේ ප්‍රතිපදාව මොකද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉදානන්ද බික්ඛු උපදි විවේක අකුසලානං ධම්මානං පහනා සබ්බසෝ කාය දුට්ඨොල්ලානං පටිප්පස්සද්ධියා විච්ඡේව කාමී විවිච්ඡ අකුසලේහි ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පටමඥානං උපසම්පජ්ජ වේරති. එතකොට දේශනා කරනවා මේ පංච වරම් භාගීය සංයෝජන ප්‍රහාණය කිරීම සඳහා තියෙන මාර්ගයේ ප්‍රතිපදාව මොකක්ද කියන එක. මේක හරි ලස්සන වචන ටිකක් පාවිච්චි කරනවා. ඉදානන්ද බික්ඛු උපදි විවේකා ආනන්ද මේ ශාසනයේ භික්ෂුව. අන්න ඉදානන්ද භික්ඛු. එතකොට දැන් මේ කවුද? මේ ශාසනයේ භික්ෂුව. දැන් මේ ලෝකේ මිනිස්සයා නෙමෙයි. අර කිව්ව උඩ කිව්වේ මේ ලෝකේ යම් මිනිස්සෙක්. මෙතන කියන්නේ ඉදානන්ද භික්ඛු ආනන්ද මේ ශාසනයේ යම් භික්ෂුව. එතකොට උපදි විවේක. උපදි විවේකයෙන් ඒ වගේම අකුසලානං ධම්මානං පහාන අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය සබ්බසෝ කාය දුක්ඛලානම් පටිපස්සද්ධිය සියලු කයින් කරන වැරදි වලින් පටිච්චසද්ධියා ඒ ධර්ම පටිච්චසද්ධිය කරලා එයින් මිදිලා විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨම ධානං උපසම්පජ්ජ විහෙරති පළමු ධානයේ උපදවා වාසය කරනවා සෝ යදේව තත්ත හෝති රූපගතං වේදනාගතං සංඥාගතං සංඛාරගතං විඥානගතං තේ ධම්මේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඨතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ඊති පද්දවතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අත්තතෝ අනත්තතෝ සමනුපස්සති. එතකොට මේ අනාත්මාදි වශයෙන් දකිනවා කියලා විදර්ශනාව පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒකෙදී දැන් අපි වඩාත්ම විස්තර කරගන්නට අවශ්‍යයි. මොකද්ද මේ කියපු උපදිවිවේකය? මොකද්ද කාය දුට්ටුල්ල කියන තැනින් මිදීම? ඒ කියන්නේ මේ මාර්ගයේ තියෙන ඕරම් භාගීය සංයෝජන ප්‍රහාණය කර ගැනීම සඳහා අනුපූර්ව වශයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. මේ ප්‍රතිපදාවේ ඉන්නේ නැති කෙනෙකුට. ඕරම් භාගීය සංයෝජන හඳුනා ගන්න බෑ. හඳුනා ගන්න බෑ කියලා කියන්නේ තමන්ගේ ජීවිතය තුළ දකින්න බෑ. හඳුනා ගන්න පුළුවන්. ඉතින් වචන ටික කිව්වහම අහගත්තාම මේ ප්‍රතිපදාවක් නැති මිනිසෙකුට උනත් ආ එහෙම හිතෙන එක වෙන්න ඇති. සක්කාය දිට්ඨිය කියලා එහෙම හිතා ගන්න පුළුවන්. එහෙම හිතා ගන්න එක නෙමෙයි මේ කියන්නේ. තමන්ගේ ජීවිතය තුළ ඒක යෙදීම පිළිබඳව තමන්ට දකින්න පුළුවන්. ඒක තමයි ඤස්සති කියලා කිව්වේ. ඒක ප්‍රඥාවෙන් ඒක දකින්නයි කියදීම කියන එක පිළිබඳ. ඒ වගේම මේක තමන් නුවණින් දැකලා ඒ පිළිබඳව තේරුම් අරගෙන ඒක ප්‍රහාණය කරන්න පුළුවන් වෙන එක දැක්කොත් නේ. ඒක හඳුනාගත්තොත් නේ. ඒක හඳුනගන්න පුළුවන් කාටද මේ ප්‍රතිපදාව තුළ ප්‍රතිපදාව නැත්නම් ඒක හඳුනගන්න හෝ දකින්න බෑ එනිසා මේ ප්‍රතිපදාව ඊටාම වැදගත් දෙයක් එනිසා මේ ප්‍රතිපදාවේ තියෙන මේ එකින් එක එකින් එක කරුණ ඊටමත් අපිට දීර්ඝ ලෙස කතා කරන්නට පුළුවන්කම තියෙන දේවල්. ඉතින් ඒකෙන් අපි අද කතා කරන්න ගියොත් අපිට වෙලා මදි වෙනවා. ඒ නිසා අපි ඊළඟ දවසේදී මේ ප්‍රතිපදාව සම්බන්ධයෙන් මුල් කරගෙන ඊළඟ කාරණා ටික සාකච්ඡා කරමු. එහෙනම් හැම දිනාටම මේ කාරණා ටික උතුම් නිවන් පිණිස හේතු වේවා කියලා ආශිර්වාද